අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨං විඛෝ මංගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති ශ්‍රද්ධාවන්ත පින්තුනි කුලෝකාග්‍රහ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මේන් අවුරුදු 2586කට පෙර ඇසලකුර පසළොස්වක් පොහොව දවසේදී දසදහසක් සක්වලක එක හඬින් ඇසෙනසේ පවත්වා වදාළ ධම්මචක්ක පවත්තන සූත්‍රාන්ත දේශනාවේ ශ්‍රේෂ්ඨ සූත්‍ර පාඨයේ કોઈ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ ඇසලකුර පසළොස්වක් බොහෝ දවසේ බෞද්ධයන්ට වෙසක් පොය මෙන්ම සාරාණීය උපෝසත දවසක් සාරා සංකේයේ කල්පලක්ෂයකට අධික කාලයක් බෝධි සම්භාර පුරා ලෝතර බුදු වීම සඳහා මහා බෝධිසත්වයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝකව කම්පා වෙද්දී පස්චිම භාවයෙහි ප්‍රතිසන්දිග්‍රහණය කොට වදාළේ අසලපුර පසළොස්වක් බොහෝ දවසකයි මේ තාරුණු 2600 විසි එකකට ඉස්සෙල්ලා සිද්ධියක් එවාගේම පස්චිම භවයේ උත්පත්ති මංගල්‍යයෙන් පසුව අවුරුදු 29ක් ගිහි ජීවිතයේ ගෙවා අබිනිෂ්ක්‍රමණය කොට අති උත්තම ශ්‍රේෂ්ඨ ප්‍රවෘජා භූමියට පැමිණ වදාලේ අසලපුර පසළොස්වක් බොහෝ දවසකයි සේම ලෞතුරා බුදුබාටපත් වී යමාසයකින් පසුව දසදහසක් ලෝක ධාතුවට ඇසෙනසේ සියලු සරුවක්ඥන් වහන්සේලා පවත්වන අනුත්තර ධර්ම චක්‍රය වන ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ පවත්වා වදාළේ ඇසල කුල පසලස්වක් බොහෝ දවසකයි ශ්‍රී සද්ධර්මයේ ලොවට උදා වුණේ එදිනයි ආදි මහා සංඝරත්නයේ පහළ වුණේ මේ ඇසල පොය දවසේදීමයි රාහුල බද්ද කුමාරයන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ ඇසල පොය දවසේමයි ශ්‍රී ලංකා දීපේහි දෙවියන් බ්‍රහ්මයන් මිනිසයන් දොළොස් කෝටියක් රහත් ඵලයේ පිහිටුවමින් ආචාර ආචාර්යම ප්‍රාත්‍යාරය සහිතව රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ තුල ද්‍රෝණයක් සරුවක් මෙදා තුන් වහන්සේ උදුරැස් විහිදුමින් වඩා හිඳුන ලද්දේ අදවාගේ ඇසළ පොයේ දවසකයි මේ විදිහේ ආශ්චර්යමත් සිදුවීම් තුලින් පූජනීයත්වයට පත් වූ ඇසළ පොයේ දවසේදී බෞද්ධයන් වශයෙන් නිතර ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවට සවන් දෙන්න බොහෝ සෙයින් කැමති වෙනවා දැන් මේ වේලාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ පූර්ණ විවරණයක් නෙවෙයි අප ඉදිරිපත් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ තාම සරල දහම් මඟක් ගැන හැඳින්වීමයි පින්නුතුන් අහලා තියනා නේද මහා සාගර යදුන් 84000ක් ගැඹුරයි කියලා දැන් අද කාලේ යදුන් 84000ක් ගැඹුරු මනින්ද සමතයක් නැහැ නමුත් මේක ඈත අතීතයේ තිබුණු සම්මතයක් මේ මහා සාගරයේ යොදුන් 84000ක් ගැඹුරයි කිව්වහම පටන් ගැනීමේ සිටම මේ යොදුන් 84000 ගැඹුරයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවක්ඥන් වහන්සේ මහාරාද සූත්‍රාන්ත දේශනයේදී පැවැත්වුවේ මහා සමුද්‍රය එක තැනින් ගැඹුරු නොවි අනුපිළිවෙලින් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ ශාසනය එක තැනින්ම අරිහත්ත්වයටපත් නොවි ඉසරණේ පටන් අනුපිළිවෙලින් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ පටිපදා කියන මේ අනුපිළිවෙලින් ශික්ෂාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ක්‍රියා පිළිවෙත අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා අධික්‍රමය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා මෙන්න මේක නිසා ඒ සාධක කරගෙන ගාම්භීර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධව අරිහත් මාර්ගඥානීය තරම් ගැඹුරු තැනක් නොව එදිනෙදා ජීවිතයේ තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කළ යුතු ආකාරය ගැන කාම සරල හැඳින්වීමක් මේ ධර්ම දේශනෙන් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ තිසරණ සමාදානයේදීම බෞද්ධයා අවතීර්ණය වන්නේ, දැසගන්නේ, පියවර නඟන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැක්වෙන මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ඉදම් කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. මහණෙනි මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආරි සත්‍යයි. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මේ කියනු ලබන්නේ ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි. සේයතේදං ඒ ખબරක්ද සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යාථාවක නෛර්යානික කුසල නිවරදි දෘෂ්ටිය සම්මාදිට්ඨියයි යාථාවක කුසල නිවැරදි කල්පනාව සම්මා සංකල්පනාවයි යාථාවක නියානික කුසල යාපත් වචනේ සම්මා වාචාවයි එවැගේම යාථාවක නියානික කුසල යහපත් ක්‍රියාව සම්මා කම්මන්තයයි යාථාවක නියානික කුසල යහපත් ආජීවය ජීවත් වීම සම්මා ආජීවයයි. ඒ වගේම යාථාවක නීයානික කුසල යහපත් උත්සාහය සම්මා වායාමයයි. යාථාවක නීයානික කුසල උතුම් සිහිය සම්මා සතියයි. යාථාවක නීයානික කුසල යහපත් එකඟත්වය සම්මා සමාධියයි. මේ යාථාවක නීයානික කුසල කියන වචන තුනේ බොහෝ සෙයින් අට කතාවල දක්වන වචන තුනක්. ඒක අපි තෝරා ගන්නට ඕනේ. සම්මා දිට්ඨිය යාඛාවක කියන්නේ කුමක්ද? යාඛාවක කියන්නේ නිවැරදි කියන තේරුමමයි. නීයානික කියන්නේ නිවන දක්වා යොමු කරන කියන තේරුමයි. කුසල කියන්නේ අකුසල් නැසන කියන තේරුමයි. යහපත් කියන්නේ සියල්ලට පොදු වචනයයි. එතකොට සම්මා දිට්ඨිය නම් නිවැරදි වූ කුසල් වූ නිවනට පමුණවන්නා වූ නිවන දක්වා පමුණවන්නා වූ යහපත් දැක්ම දැක්ම සම්මාදිට්ඨියයි මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යාථාවක නීයානික කුසල කියන වචනේ තුන තේරුම යාථාවක කියන්නේ නිවැරදි අයාථාවක කියන්නේ වැරදි නීයානික කියන්නේ උද්දේලයා පියවරෙන් පියවර දිව්‍ය මානුෂ බ්‍රහ්මාදී සැපයට පමණක් නොවේ නිවන දක්වාම ගෙනියනු ලබන නිසා නීයානික කියනවා. කුසල කියන්නේ අයහපත් දේ නැසෙන යහපත් දේ මතු කරන උතුම් පිළිවෙතට කියන කුසලයේ කියනවා. ඊළඟට සම්මා කියන මේ වචනය තේරුමයි ඒ වචන තුනකින් දැක්වේ. සම්මා කියන්නේ යාතාවක. සම්මා කියන්නේ නීයානික. සම්මා කියන්නේ කුසල ඒක අපි පැහැදිලි කරගන්න කියන නිවැරදි දිට්ඨිය, නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි මේ ක්‍රියාව, නිවැරදි ජීවිතය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය කිය. ඉතින් මෙන්න මේ තේරුම් අනුව ආර්ය අෂ්ටාංග මාර්ගය අපි බොහොම සරලව වටහා ගන්නට ඕනේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝකයේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරිය කෙනෙමි උතුම් වචනින් ආමන්ත්‍රණය කර ඒ ආර්ය වූ සරුවඥන් වහන්සේගේ මාර්ගයේ බැවින් ආර්ය මාර්ගය අංගටක් බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක තේරුමක් ඒ වගේම බුදුවරු, පසේ බුදුරු, රහතන් වහන්සේලා, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා නිවැරදි ආභෝධයක් ලබාගත් බැවින් නිවැරදි ජීවිතයක් උදාපත් කරගත් බැවින් ආර්ය කියන මේ වචنين භාවිතා කරේ හඳුන්වනවා. ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාද සසෝ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද ආර්ය භාවයට පැමිණෙව මාර්ගය නිසා මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අනිත් කාරණය ලෝකේ යම්තා මාර්ග ප්‍රතිපත්තිය ඇතොත් ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. ඉන්නතුන් දන්නවානේ ධම්මපදයේ 20 වෙනි මාර්ග වර්ගයේ මුල්ම ගාථාවේ තියෙනවානේ. බොහොම ලස්සන කියමනක්. ඒ කියන්නේ මක්කානක්ඛංගිකෝ සෙට්ඨෝ සච්ඡානං චතුරෝපදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං දීපදානං චක්කුම මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි සත්‍යයන් අතරින් පදාතරක් ඇති ආරි සත්‍ය හතර ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් නිරෝධ නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දෙපා ඇත්තවුන් අතුරින් පසස් ඇති සරුවක්ඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ තේරුමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන සීලෝම මාර්ග අතරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගයේ බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියයි. අපි සලකා බලන්නට ඕනේ. තිසරණේ සමාදානයේ පටන් බෞද්ධ පිළිවෙත් මඟ සකස් වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ මාර්ග සිත් සතරේ ඵල සිත් සතරේ. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ සෑම කුසල කීර්තියක් පාසා. ඒ කියන්නේ තිසරණ සමාදානයේ පටන් සෑම කුසල් සිතකදීම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. හැබැයි තවත් දතියුතු ඉතා වැදගත් බෙදීමක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තුනකට වෙන් කරනවා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා බෙදීම වෙනයි. තවත් තියෙනවා බෙදීම් තුනක් මේකේ. ඒකත් කල්ැතු වටහාගෙන තිබීම මේ අපේ ධර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ පංචාංගික මාර්ගය, අට්ඨාංගික මාර්ගය, සර්ව සංග්‍රායක මාර්ගය කියලා කොටස් තුනක් මේකේ තියෙනවා. පංචාංගික මාර්ගය අෂ්ටාංගික මාර්ගය සර්ව සංගායක මාර්ගය. මේ ලැබෙන්නේ අවස්ථා තුනට ඒ සිත් අනුවයි. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්ය අෂ්ටාංගික ආර්ය මාර්ගයක් තියෙනවා. අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග අටක් ඇති අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. සර්ව සංගායක මාර්ගය කියන්නේ සෑම කුසල කෘත්‍යයක් පාසාම මේ මාර්ගාංග යෙදෙන බැවින් ඒ සම කුසලයක්ම කුසලයකට ඇති ඡයසික ධර්මات එක්කම මාර්ග කියන වචنين භාවිතා කරනවා. දැන් අපි සලකා බලමු. දැන් මේ පින්නතුන් පන්සිල් සමාදන් වුණා නේද? මේ පන්සිල් සමාදන් වීමට පළමුවෙන් සාදුකාර දුන්නා. මේ සාදුකාරය තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට নমස්කාරය කියවනේ. নমස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට තිසරණ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන. ඊළඟට පංච සීලයේ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වුණා. අපි සලකා බලමු. මෙතන තියෙනවා පංචාංගික අෂ්ටාංගික ਸਰව සංග්‍රහයක කියන කොටස් තුනම. ඒ කියන්නේ සාදුකාර දෙන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කොයි විදිහේ කුසල් සිතක්ද කියලා බලන්න. ඒ කුසල් සිත වශයෙන් තුනුරුවන්ගේ ගුණ සිහියට නගාගත් සෝමනස්ස සාගත සිතක් ඥාන සංප්‍රයුක්ත සිතක් එතන තියෙනවා. සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිතක් එතන තියෙනවා. ඒ සිතේ තියෙනවා ධර්මතා සියල්ල 34ක්. ඒ වාචින් අභිධර්මයේ දන්න පින්න තුන ලේසියෙන් මතක් කරගන්න පුළුවන්. දැන් මේ චිත්තචෛතසිකයන් සම්බන්ධ විස්තර කොහොම කියන්න අපි කාලේ ගන්නෙ නැහැ. නමුත් එතන තියෙනවා ධර්මතා 34ක්. අන්‍ය සමාන චෛතසික 13යි, සෝබන සාධාන 19යි, 32යි, ප්‍රඥාවයි 33යි, කුසාසිතයි 34යි. මේ 34 මතක තියාගන්න කැටි. මේ ධර්මතා 34 තියෙනවා මාර්ගාංග පහ. ඒ මොනවාද? මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨියයි. මේ ධර්මතා 34 තියෙනවානේ කුසල විතර්කය. මේක සම්මා සංකල්පනාවයි. මේ ධර්මතා 34 තියෙනවානේ වීරිය. මේකට කියනවා සම්මා වායා. මේ ධර්මතා 34 තියෙනවා එළඹ සිටි සිහිය, සාදු කියන සිහිය. ඒක සම්මා සතියයි. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා ඒ සිත එකඟත්වයට පමුණවන ඒකග්ගතා ඡයසිකේ. ඒක සම්මා සමාධියයි. එමක් නිසාද ඒ වෙලාවේ තියෙන සාදුකාර දීමේ කුසාසිතේ ඥානයේවත් ප්‍රඥා ඡයසිකය අමෝ ඡයසිකය යාභාවකයි. නෛර්යානිකයි කුසලයි. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියේවත් ප්‍රඥාව නිවැරදි. නිවැරදි දිට්ඨියක් එවාගෙම නෛර්යානික දිට්ඨියක් එවාගෙම කුසල සම්මා දිට්ඨියක් එතන තියෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨි. ඒ වගේම මෙතන තියෙන සාදුකාර දීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා සංකල්පන තුනෙන් එකක්. ඒ කියන්නේ සාදුකාර දෙනකොට අපේ හිත වැඩ කරන්නේ සාදුකාර දීමෙන් අපට නිවන් මඟ අවදි වෙනවා ආලෝක වෙනවා නිවන් දකින්න හේතු වෙනවා කියන සත්‍යයි. අන්න නෙක්ඛම් සංකල්පනාව. අනිත් කාරණයේ අපි යමක් නොහිතුවත් ඒ වෙලාවේ අපේ සිත අකුසලයේ කෙරෙන් අකුසල සිතිවිලි කෙරෙන් නික්මුණා. ඒ නිසා එතන තියෙන කල්පනාව නෙක්ඛම්ම සංකල්පනාව. ඒ සාදුකාර දෙනකොට මේ අනිත්‍යත්ව සාදුකාර දෙනවා නේද කියලා සිතේ යලකෝ සංසිඳීමක් වෙනවා මෛත්‍රියකුත් එනවා. එතකොට අව්‍යාපාද සංකල්පනාව. ඒ සාදුකාර දෙන වෙලාවේ කිසියම් කෙනෙකුගේ හිතේ නෑ තරහක් ව්‍යාපාදයක් අනුන් නැසන වනසන අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා සාගර සිතිවිලි නෑ. අවිහිංසා සාගත. ඒ නිසා සම්මා සංකල්පනාව තුන තියෙනවා. ඒ වගේම සාදුකාර දෙන්නේ එතන සිතේ වැඩ කරනවා උතුම් වීර්යයක්. සාදුකාර දෙන්නේ සද්ද නඟලා වීර්යසිතකින් වීර්යයක් තියෙනවා. ඒක සම්මා වායාම. එතන කියනවා සාදුකාර දෙන වෙලාවේදී නූපන්න අකුසල් උපදින්නේ නැහැ. උපන්න අකුසල් යට වෙනවා. නූපන්න උතුම් කුසලයක් උපදිනවා. උපං කුසල වැඩිනවා. මෙන්න සම්මා වායාම. ඒ වගේ මේ වෙලාවේ මේ සාදුකාර දෙන්න දුකුත් නගා ගන්නවනේ. ඒ දුකුත් නගා ගන්න වෙලාවේ අපේ සිතේ පහළවන්නේ තුනුරුවන් කෙරේ ප්‍රසාදවත් සිත. තුනුරුවන්ගේ ගුණ සිහි වෙලාවේ සාදුකාර දෙන්නේ. ඒ වෙලාවේ සම්මා සතිය අපට පිළිලා තියෙනවා. ඒ වගේම එකඟත්වය එතන පිළිලා තිබෙනවා. මේක නිසා සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාදුකාර තුල තියෙනවා. බලන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේනේ සාදුකාර දුන්නේ. ඒ වගේම নমස්කාරයේ කියන වෙලාවේ චිත්ත වීතියක් චිත්ත වීතියක් ගානේ ජවන් සිතක් ජවන් සිතක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංචාංගික මාර්ගය උතන ලැබෙනවා ලැබෙනවාමයි. ඊළඟට අපි තිසරණ සමාදම් වෙනවා නේද? ඒ තිසරණ සමාදානයේදී සමාදම් වෙන්නේ වචනයක් වචනයක් වාසාම අපේ సంతාන තුල මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පාණාතිපාතා වේරමණී ශික්ෂාපදයේ කියවෙනකොට හිතින් චේතනාව පිහිටුවා ගන්නකොට මාර්ගාංග 6ක් පහළ වෙනවා. ඒ මොනවද මාර්ගාංග 6? අර වගේම සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සිතකින්නේ සමාදන් වුනේ. ඒ සමාදන් වෙනකොට ධර්මතා තියෙනවනේ 34ක්. එතන තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මා දිට්ඨියයි. ප්‍රාණඝාතයෙන් වැළකීම තුන් දෙයක් එක බුදු පසේ බුදු මහරහතුන් වහන්සේට ඇති ගුණයක් මමත් ඒක පිළිතනවා කියලා හිතනකොට සම්මා දිට්ඨිය. ඊළඟට ඒ සිතේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්නෙමි කියන කුසල විතර්කයක්. ඒක නෙක්ඛම්ම සංකල්පනාටත් වැටෙනවා. අව්‍යාපාද සංකල්පනාටත් වැටෙනවා. අවිහිංසා සංකල්පනාටත් වැටෙනවා. එනිසා සම්මා සංකල්පනා එතන තියෙනවා. ඊළඟට එතන තියෙනවා නේද? විරති සම්මා කම්මන්තය. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අයින් කරන ක්‍රියාවක් නේ ප්‍රාණඝාතය. අනුන්ට උපදෙස් දීලා කිව්වත් අනුන්ට විධාන කළ ජීවත් ඒක කාය කර්මයටයි අයිති. එනිසා එතෙන්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලය සිදු නොවීමට තමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා. පහළ කරගත්තා. ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය. විරති සම්මා කම්මන්තය. ඊළඟට ඒ සඳහා උත්සාහය, ඒ සඳහා සිහිය, ඒ සඳහා එකඟත්වය ඇති වුණා. ඒවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බවට පත් වුණා. බලන්න පංචශීලයෙන් එක ශික්ෂාපදයක් සමාදන් වෙනකොට මාර්ගාංග 6ක් අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාධි කියන කොටත් එතෙන්දෙත් අර වගේම මාර්ගාංග 6ක් පහළ වුණා. කාමීස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාධියම එතෙන්දෙත් මාර්ගාංග 6ක්ම පහළ වුණා. ඒ තුනේදිම ලැබෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩිපුර ලැබෙන්නේ. යන අනිත් පහත් එක්ක. ඊළඟට අපි බලමු මුසාවාදා වේදමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාක් දුච්චරිතයන්ගෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේදමණී පමණක් නෙමෙයි. මුසාවාදා වේදමණී කියන වාක් දුච්චරිතෙන් වැළකෙනකොටම විසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පක්ඛලාපා වේරමණී හතරම සමාදන් වුණා වේවා. ඒක නිසා එයින් තමාගේ సంతානේ වාචී දුස්චරිත විරතිය නම් වූ විරති සම්මා වාචාව පහළ වෙනවා. එතකොට සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනා, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග හයක් එතන පහළ වුණා. ඔය වගේම සුරාමේරේ මධ්‍ය සමාදාඨාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක හයි පිරෙනවා. දැන් මෙතනින් පහදා ගන්න පුළුවන් උන අර ඉසරණේ සමාදම් වීමේ පටන් අපේ කුසල චිත්ත වාරයක් පාසා අපි ගමන් කරේ කොහෙද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළේ මේ වගේම අපි සංඝ රත්නයේ දුටු විට ගෞරව නමස්කාර කළා මේ නමස්කාර කරනවා පසඟ පීඨුව වඳිනවා මේ පසඟ පීඨුව වඳින කොටත් මාර්ගාංග 6ක් අනිවාර්යෙන් පහළ වෙනවා ඒ කියන්නේ එතන සම්මා වායාම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග හයම පහළ වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපේ යම් යම් කුසලයක් කරනවා නම් ඊටාම සරල, ඊටාම කෙටි වේලාවක, ඊටාම කුඩා කුසලයක් කළතත් අපේ సంతානේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවාට කියනවා පූර්ව භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්න කියන එක අපට බොහෝම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍යගත වෙලා එක්තැන් වෙලා දස සීලේ සමාදන් වෙලා එහෙම නැත්නම් පැවිදි වෙලා එහෙම නැත්නම් දුතාංග ධාරී වෙලා මේ විදිහට සොහොම් පිට්ටණයකට වෙලා ගහක් මුලට වෙලා පමණක් වඩන දෙයක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමත් අය එසේ කරත්වා නේසේනම් ගිහි බෞද්ධයන්ට එදිනෙදා සමාගයේ සෑම කටයුත්තකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කර ගැනීමටයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසා නේද මහා සාගර එකතැනින් ගැඹුරු වී නැත. අඟලෙන්, දියතෙන්, ප්‍රයණෙන්, බඹයෙන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මාමේරු පර්වත සමීපයේ නැවත යොදුන් 84000ක් ගැඹුරයි. එදා අද දවස දක්වා මහාමේරු පර්වතයේ සියසින් දුටු විද්‍යාඥයෙක් නැහැ. නමුත් ලෝතර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අභිඥාලාභී ලොත් දැකලා තියෙනවා. මහා සාගරයේ ප්‍රදේශයට ය아가න්න බැරි නිසායි මනගන්න බැරිව තියෙන්නේ. එසේ නමුත් 84000ක් උදුන් තරම් ගැඹුර ඇති මහා සාගරයට බැසගන්නේ අඟලින් පටන්ගෙනයි. ඒ වාගේ තිසරණයෙන් පටන් ගන්න ශාසන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධිය, පසේ බෝධිය, ලෝතුරා සම්බෝධිය දක්වාම ගැඹුරට ගමන් කරයි. ඒ ගම්මීර ධර්මය සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයේ හදාරන්නට උන කරන්නේ. අපේ ගමනක් යද්දී මල් ගහක් දකිලා. බොහොම ලස්සන මල් පිපිලා තියෙනවා. මේ ලස්සන මල් පිපිලා තියෙනකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න තැනැත්තා රිතිනවාට ලස්සන මල් ගහක් නේ. එච්චරයි. එයාගේ දැක්ම සම්මාදිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාව සම්මා සංකල්පනා නෙමෙයි. ඒ වගේ එතනත්තාගේ තෝට මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වායා, මිච්ඡා සති, මිච්ඡා සමාධි වයි පහළ වෙන්නේ. නමුත් බෞද්ධයා එම නැත්තම් යෝනිසෝ මනසිකාරය එමත් නැත්තම් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මල් ගහ දැක්කානක පාට හිතන්නේ සාදු සාදු මේ මල තුන් ලොවට අග්‍රගණ්‍ය වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරුවා. ගාට අතදිච්චරේ නැහැ, මල් නෙළුවේ නැහැ. ගාවටදීම තමන්ගේ සිත බුදු ගුණයක් ආවර්ජන කරගෙන ඒ පූජා මේවා කියලා සිතින් ආවර්ජන කළා. කෙලේ මාර්යස්ථාන කුමාරය. අපි මාර්ග යනකොට රාත්‍රී කාලේ බොහොම ලස්සන ආලෝකව දකිනවා. ඒ කියන්නේ බොහොම ලස්සනට පාරවල් වල එහෙම නැත්නම් යන්තම් වල සරසලා හොරන් වල මොම ලස්සන විදුලි බුබුළු ආලෝක දකිනවා. ඉතින් හරි ලස්සනයි නේ කියලා හිතුවොත් වැරදි. එතෙන්ද තියෙන්නේ සාදු සාදු මේ ආලෝකයේ තුන් ලෝකේටම ආලෝකයේ දුන්න ත්‍රිලෝකදීප සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. කෙලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ වගේ හැම විටම අපට ඇහැට දකින්න තියෙන කනට ඇහෙන ආක්‍රාණය කෙරෙන රස වශයෙන් දැනෙන, ස්කන්ධ වශයෙන් දැනෙන හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. භික්ෂුන් වහන්සේලා ආර්යම ප්‍රබෝධමත්. උන්වහන්සේලාගේ මුණ දකින්නට ආර්යම ප්‍රියම් කරයි. ප්‍රසන්නයි. કોઈ වෙලාවක දුක් නුසුමුණක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළා භික්ෂුන් වහන්සේ ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පියවර නගන්නේ වචනයක් කතා කරන්නේ සිතවිල්ලක් සිතන්නේ යමක් දිහා බලන්නේ යමක් දිහා අහන්නේ යම් කිසියක් කරන්නේ එනි කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටි. ඒක ප්‍රීති ගමනේ යොමක්. මේ නිවන් මාර්ග බොහොම ප්‍රීතිමත් ගමනක්. ඒ නිවන් මාර්ග ගමන් කරන්නාට චිත්ත පීඩාවක් නැහැ. තියෙන චිත්ත පීඩාවක් සංසිඳෙනවා. කාය පීඩාවක් නැහැ. තියෙන කාය පීඩාවක් සංසිඳෙනවා. ශෝකයක් නැහැ. තියෙන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ. තියෙන පරිදේව හැඳීම් වැළපීම් පවා යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ. තියෙන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික දුම්නසක් නැහැ. මානසික දුම්නස පවා යටපත් වෙනවා. රාගයක් නැහැ. තියෙන රාගයක් යටපත් වෙනවා. දේශයක් නැහැ. තියෙන දේශයක් යටපත් වෙනවා. මෝහයක් නැහැ. තියෙන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ. තියෙන මාන්නේ යටපත් වෙනවා. දිට්ඨියක් වෛද්‍ය දැකීමක් නැහැ. ඒවා යටපත් වෙනවා. iriසියාවක් නැහැ. හැමෙතම අනුන්ගේ සම්පත්තියට මෝදණය වෙනවා. මේ විදිහට පවතින්න පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝ හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව පිළිපදිනවා කියන එක සරුවක් යන වාසේ පාදා වදාළා. ලෝකයේ මිනිස්යන් එක්කාසු කළ සංසන්දනය කළ බැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිරිසක් නැහැ කියන්න පුළුවන්. අනිත් අයට කොච්චරවත් ලෞකික සම්පත් තියෙන්න පුළුවන්. ඒ ලෞකික සම්පත් තුලින් ඒ අය විඳින්නා වූ මානසික තෘප්තිය සංක්ලේශයි. ඒ කියන්නේ කිලිති සහිතයි. නමුත් බෞද්ධයන් විඳින්නා වූ මානසික තෘප්තිය බොහොම निराமிසයි. බෞද්ධයන් නිතරම සලකන්නේ ධර්මානුකූලව. මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීත ගමනියෝ කියලා දේශනා කළේ. රෝගාතුර කෙනෙකුට පිරිත් දේශනාවක් කරන වෙලාවේ නැත්නම් බෝධි පූජාවක් කරන වෙලාවේ ධර්ම දේශනාවකට සමන් දෙවන වෙලාවේ ඒ රෝගියාගේ සිතට පහළ වෙනවා බලවත් ප්‍රසාදයක්. කුසල සිත් පෙළියක් පහළ වෙනවා. ඔහුගේ සිතේ පහළවන කුසල චිත්ත පරම්පරාව තුළ පහළවන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට ඒ තැනැත්තාට තව ජීවත් වෙන්න පිණිකුත් තියෙනවා නම් මේ වර්තමානව රැස් කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ග කුසලයේ හේතුවෙන් ඕගේ පිනමත් වෙලා රෝගාබාධ ඇති වෙන්න හේතු අකුසල යටපත් වෙලා ඒ තැනත්තා සූපත් භාවයටපත් වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තියෙන සිත සාන්තිය අසීමිතයි එවාගෙම භයටපත් වූ කෙනෙක් භයටපත් වූ තැනත්තාට ධර්මානුශාසනාවක් කරන විට පිළිදේශනාවක් කරන විට බෝධි පූජාදියක් කරන විට ආසින්සනයක් කරන විට ඔහුගේ සිතේ ප්‍රසාද මූලක කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිතේ ඇති වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔහුගේ සිතේ පහළ වීම නිසා ඔහු ඒ මොහොතේම කායගත ගැනීමෙන් දුර වෙලා තුරන් වෙලා බොහෝම නිර්භීත වන ප්‍රබෝධමත් සිතක් ඇති කෙනෙක් බවට පත් මෙන්න මේ වාගේ ඕනෑම අසහනකාරී කෙනෙකුට සහනශීලී බවක් ඇති කරගන්න ඒ කායන මාර්ගය වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට 16 කටයුතු කුතු කර ගැනීම. නිසා බෞද්ධයන් වශයෙන් අපට තිබෙන්නේ ලාභ අලාභ දෙකේ, යසායස දෙකේ, නිന്ദා ප්‍රශංසා දෙකේ, සැප දුක් දෙකේදී කම්පා නොවන සිතක් ඇති කර ගන්නට නම් උදේ අවදෝතම් පටන් නිින්දට යනතුරු මම අද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කරන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගෙන ඊට අනුව පිළිවෙත් කිරීමයි. විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයන කොහොමද කටයුතු කරන්නේ කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. උදේ පාන්දර අපි අවදි වෙන වෙලාවේදී මේ අවදි වීම සමගම අපි ගන්නවා බුදු ගුණයක්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචනේ හිතෙන් කියාගෙන නමුදේ. මේ අවදි වෙනකොටම අපේ සිතේ පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. උනේ සඳහන් කළානේ ඒ ඉතිපිසෝ ගාථාව නෙමෙයි নমස්කාර පාඨේ පවා සිහි කරන වෙලාවේදී අපේ සිතේ පහළෝනේ සෝමනස්ස සාගත කුසල සිත් පරම්පරාව. ඒ කුසල සිත් පරම්පරාවේ ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි අවදි. ඊළඟට අපේ යම් කිසි බුදු ගුණයක් ආවර්ජනා කරමි. දහම් ගුණයක් හෝ ආවර්ජනා කරමි. සංඝ ගුණයක් හෝ ආවර්ජනා කරමි. මෛත්‍රී සිතක් හෝ ආවර්ජනා කරමි. වෙනත් යම් කිසි බුදුබණ පදයක් හරි සිතට නගාගෙන දත් මදිනවා මුණ සෝදනවා මුණ පිහ දානවා ඇඳුම් ඇඳ ගන්නවා එහෙම නැත්නම් වතුර ස්නානය කරනවා එහෙම නැත්නම් කෑම බීම ආදී සූදානම් කර ගන්නවා අනුභව කරනවා මේ සෑම කටයුත්තකදීම අපට පුළුවන් වෙනවා අර විදිහේ යහපත් දෙයක් සිත සිතා ඊ කනුරූපව කටයුතු කරන්න යටත් පිරිසේ මේ හිතන්න පුළුවන් බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වෝ සූපත් වේවා බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් මට අන් අයටත් නිරෝගී සැප ලැබේවා බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් සීල සත්ව කායික මානසික සෝයෙන් සුවපත් වෙත්වා ඕනතරම් දේවල් හිතන්න පුළුවන් ඒ හැම හිතින් ලබ්බාසාම පහළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුරූපව උතුම් ප්‍රතිපatti මාර්ගයේ කොයි අපි සලකා බලමු මෛත්‍රී සිතක් පහළ කරගන්න වෙලාව ගැන දැන් තමන්ගේ නිවසේ ජීවත් වෙන දෙමව්පියන්ද සහෝදර සහෝදරියන්ද දූ දරුවන්ට සේවක සේවිකාදීන්ට අපි අවශ්‍යම සෑමදා මෙත් වඩන්නට ඕනේ. ඒ මෙත් වැඩීමේදී ගොඩක් වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කටයුතු කරද්දීම තමන්ගේ නිවසේ ඉන්න පින්නතුන් නැත්නම් ඒ සමාජිකයන් සිහි කරගෙන තමන්ට තමන් මෙත් කරගෙන එක එක්කෙනා වෙත මෙත් සිත යවන්නට පුළුවන්. ඒ මෙත් සිත යැවීමෙන් මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වැඩෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී පහළ වෙන කුසල් සිතේ තියෙන සැබෑ දැක්ම. ඒ කියන්නේ මේ සුවපත් වීම කියන එක තියෙන රෝගාබාධ සංසිඳීම පමණක් නෙමෙයිනේ. සුවපත් වීම කියන එක පහත් බව පසේ බුදු බව ලෝකුරා බුදු බව දක්වාම සුවපත් වීම තමයි. එතකොට එදිනෙදා ජීවිතයට අවශ්‍ය සැපය හා කායික මානසික සැපය එවාගේම ධාන සෝයක් සමාපatti සෝයක් විපස්සනා සෝයක් මාර්ගඵල සෝයක් නිවන් සෝය සියල්ලම සම්බන්ධවයි සූපත් වේවා කියන මේ උතුම් වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ සූපත් වේවා කියන මේ වචනේ නිවැරදි. ඒ සම්බන්ධව යොදන ඥාණය සම්මාදිට්ඨියයි. ඒ සම්බන්ධව යොදන උත්සාහ විතර්කය සම්මා සංකල්පනාවයි. ඒ සම්බන්ධව යෙදෙන උත්සාහය සම්මා වායාමයයි. ඒ සම්බන්ධව ඔය දෙන සීය සම්මා සතියයි. ඒ සඳහා ඔය දෙන එකඟත්වය සම්මා සමාධියයි. එනිසා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමක් වෙනවා. ඉතින් මෙතන දැන් කියෝනේ නෑනේ වැඩි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන ඒකත් අපි සිතා බලන්නට ඕනේ. දැන් අපි කුසල් සිතකින් ඉන්නවා. යටත් පිළිසෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ප්‍රසන්න සමාදම් වීමත් කුසල් සිතින් ඉඳීමක් නේ අපි දැන් තිසරණ සමාදම් වෙනවා පමණක් නෙමෙයි තිසරණේ අනුසති භාවනාවක් කරගන්න ඕනේ උදේ හවස තිසරණ සමාදම් වෙනවා පන්සිල් සමාදම් වෙනවා ඒක සමාදාන කුසලයයි ඊළඟට ඒක අනුසති කරන්නට ඕනේ එනම් උදේ පටන් නිින්දට යනතුරු දවසේ වෙන කිසිවක් හිතන්නේ නැත්නම් මේක හිත හිතා ඉන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදි වශයෙන් ඉසරණේ හා ශික්ෂාපද හිතින් කියව කේවා දවස ගෙවනවා. දවස යාම කටයුත්තක්ම කරනකොට මේ හිතින් කියවනවා. එයින් සිද්ධ වෙන්නේ කුමක්ද? සමාදාන සීලය සමාදන් වෙච්ච වෙලාවේ දැන් තියෙන අනුස්සති සීලය. සීලානුස්සතියයි. ඉසරණේ ආවර්ජනා කිරීම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අනුස්සතිය. ශික්ෂාපද ආවර්ජනා කිරීම සීලානුස්සතියක්. ඉතින් එයින් අපේ సంతාන තුළ අර සිතිවිල්ලක් සිතිවිල්ලක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙනවා. එයින් අපට අපේ సంతාන තුළ අර සිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අපේ సంతානෙ පහළ වෙනවා යහපත් ජීවිත පැවැත්මක්. ඕකට කියනනේ වෝදාන ලක්ෂණය කියලා. දැන් මේ මාර්ගාංග අටේ තියෙන ලක්ෂණ අටක්. සම්මා දිට්ඨියේ තියෙන්නේ දස්සන ලක්ෂණය. සම්මා සංකල්පනාව තියෙන්නේ අභිරෝපණ ලක්ෂණය. සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිග්ගාන ලක්ෂණය. සම්මා කම්මන්තේ තියෙන්නේ සම්මා සමුට්ඨාපන ලක්ෂණය. සම්මා ආජීවයේ තියෙන්නේ ගෝදාන ලක්ෂණය. සම්මා වායාමයේ තියෙන්නේ පග්ගාන ලක්ෂණය. සම්මා සතියේ තියෙන්නේ උපාඨාන ලක්ෂණය. සම්මා සමාධියේ තියෙන්නේ අවික්කේප ලක්ෂණය. මේක තෝරලා බලන්න ඕනේ. සම්මා දිට්ඨි කියන එකේ කියවන්නේ දස්සන ලක්ෂණය කියලා. දස්සන කියන්නේ දැකීම. දැන් වාහනයක් හදවන යෙදුණු තුමා තමා රාත්‍රී කාලයක නම් ගමන් කරන්නේ වාහන ඉස්සරෙන් ඉදිරියම යන්නේ ආලෝකයේනේ ලයිට්ලිය. ඒකෙන් තමයි පාර දකින්නේ. පාර දැකීම නිසා වාහනේ පදවන්න පුළුවන්. ඒ වාගේ අපේ ආගමික කටයුතු එහෙම නැත්නම් අපේ දෛනික කටයුතු නිවරදිව ඍජුව ගමන් කරවන්න පුළුවන් වන්නේ මේ සම්මාදිට්ඨිය නිසායි. නිසා හැම දෙයක් ගැනම නිවැරදි දැකීම ලැබෙන බැවින් සම්මාදිට්ඨියේ තියෙන්නේ දස්සන ලක්ෂණයයි. සම්මා සංකල්පනාවේ තියෙන්නේ ආත් අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න එක නම් නැගෙට්ටෝනවා. නැගෙට්ටෝනකොටම සමාඩ තමම නැගිටිනවානේ. තමාගේ ඔරලෝසුවේ සීනුව වැඩිමින් නැගිටිනවා. දැන් භික්ෂූන් වහන්සේලාට gediy හඬ ඇනකොට නැගිටිනවා. සමාත කුකුලන්නකොට නැගිටිනවා. ඒ හැමතැනකදීම නැගිටීමක් එතන තියෙනවා. නැගිටීම නිසා තමන් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම මේ විතර්කයේ ඒවා සම්මා සංකල්පනාවේ තියෙන්නේ අපේ සිත නිතරම අරමුණට නංගට. ඒ කියන්නේ එකින් එකට අපේ කුසල් සිතේ නංවන්නේ මේ සම්මා සංකල්පනාවයි. මේම කරන්න මේම කරන්න අන දෙන්න වගේ ස්වභාවයක්. ඒකට කියනවා අබිනිරෝපණ ලක්ෂණය. ඊළඟ සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිග්‍රහණ ලක්ෂණ. සම්මා පරිග්‍රහණය කියන්නේ පුද්ගලයන් එක්කාසු කරන. දැන් මේ ධර්ම දේශනාව කරන වෙලාවේ ශාලා පුරාමින් නැත්තෝ එක්තරා සමාධියකටපත් වෙලානේ සිටින්නේ. ඒ සමාධියකටපත් වීම තමයි පරිග්‍රහණ. සමහරට දේශකයන් වහන්සේලා වටේ ලක්ෂ ගණන් ශාල ජනතාව රැස් වෙනවා. ඒ මොකද ඒ වචනේ තියෙන සම්මා පරිග්‍රහණය. පුද්ගලයන් එක්කාසු කරන බෙලෝතුනා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී දසදහසක් සක්කන පිරිස එක්කාසු වෙනවානේ ඒ සම්මා පරිග්‍රහණය සම්මා වාචාවෙන් කරන්නේ පුද්ගලයන් එක්කාසු කරන හිත එක්කාසු කරනවා අදහස් එක්කාසු කරනවා චිතිවිලි සමාධි බවට පමුණුවනවා ඒක සම්මා වාචාවේ තියෙන පරිග්‍රහණ ලක්ෂණ බොරුවක් නැති හේලමක් නැති නපුරු වචනයක් නැති හිස් වචනයක් නැති යහපත් වචන වල ශක්තිය එකයි සම්මා කම්මන්තයේ තියෙන සම්මා සමුට්ඨාපන ලක්ෂණී. දැන් අපි নমස්කාර කරන් ඉස්සෙල්ලා දෝත් නගා ගන්නවනේ. ඉස්සෙල්ලා දෝත තිබුණේ පාතේලාගෙන. දෝත නැංගුවේ අන්න සම්මා කම්මන්තයේ. සම්මා කම්මන්තෙන් අපේ දෝත නැගී සිටිය. ඒ වාගේ අලුත් අලුත් කුසල් නගා සිටවන්නේ සම්මා කම්මන්තේනුයි. ඊළඟ සම්මා ආජීවයෙන් කෙරෙන වෝදාන ලක්ෂණය. වෝදාන කියන්නේ පිරිසුදු බව. අපි හැම වෙලාවෙම පිරිසිදු බව සොයනවා සම්මා ආජීවය නිසා. කැපකප සොයනවා. මේක මේක සුදුසුයි මේක නසුදුසුයි කියලා සොයනවා. මේක වරදායි මේක නිවරදායි කියලා සොයනවා. ඒ නිසා අපි නිතරම පිරිසුදු බවකටපත් වෙන්නේ සම්මා ආජීවයෙන් බැවින් ඒකට කියනවා ගෝදාන ලක්ෂණී කියලා. මේවා තේරුම් ගන්න වටිනවා. සම්මා වායාමී කියන්නේ පග්ගාන ලක්ෂණී. කෙනෙක් පසුබට වෙන වෙලාවේ තවත් කෙනෙක් උනන්දු කරවනවානේ ඒ වගේ මේ වීරියෙන් කරන්නේ පසුබට වෙන්න යන සිත් නැවත නැවත නගා සිටුවෙමින් උත්සාහවන්ත කිරීමයි. ඒක සම්මා වායාමයේ තියෙන පග්ගාන ලක්ෂණයයි. උසවා තැබීම, රුකුල් දීම. ඊළඟ සම්මා සතියේ තියෙන උපස්ථාන ලක්ෂණයයි පෙන්වලා දෙනවා. බුදු ගුණ, දාම් ගුණ, සංඝ ගුණ පෙන්වන්නේ, උසාව කරන්න පෙන්වන්නේ, වටා දෙන්නේ. එළඹ සිටින්නේ මේ සම්මා සතියයි. හරියට දොරටු පාළියක් වගේ. සම්මා සමාධියෙන් කෙරෙන්නේ අවික්කේප ලක්ෂණය. ඒ කියන්නේ හිත විසිරෙන්න දෙන්නේ එකාත්මිකතාවයක් එකඟත්වයක් ඇති කරනවා සම්මා සතිය. මෙන්න මේක නිසා මේ කියන මාර්ගාංග තුලින් අපේ ජීවිතයට විශාල අර්ථයක් සැලසෙනවා. ඒ අපට ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම සරලයි. ඒ වගේම බොහොම ප්‍රීති ගමනීය ප්‍රීති ගමන මේක නිසා අපි මේ ගැන වැඩියෙන් තේරුම් කරගන්නට ඕනේ. දැන් අද දවසේ අපි සලක බලමු මහා පින්කම් පෙළ සිද්ධ වුණා. මේ ඇසලපුර 15ක් බොහෝ දවසේ. මේ ඇසලපුර 15ක් බොහෝ දවසේදී බුදුගුණ අපි ආවර්ජනා කළා. කොහොය අටසිල් දසසිල් ආදී සමාදන්ව රකින්න. ධර්ම ශ්‍රවණය කරන, බෝධි පූජාදී පවත්වනවා. අනේක දාගමික පින්කම් වල යෙදෙනවා. ඒ හැම වෙලාවම අපේ సంతානේ පවතින්නේ මෙන්න මේ කියන මාර්ගාංගේ වැඩෙන කුසල චිත්ත වීති පරම්පරාවන්. එනිසා ලෝතුරා බුදුපසේ බුදුනාරාතන් වහන්සේලා අනුගමනය කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට බුද්ධ ශාසනයේ පිළිවෙත් මඟ අනුගමනය කර ගැනීමට අපි විශේෂයෙන් අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ අදිෂ්ඨානයේ තුලින් අද මේ ඇසල පොය දවස අපට උදා වුණේ ලෝතුරා සරුවක්ඥන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් දේශනා කළ ඒ අනුත්තර සද්ධාර්ම දේශනාවෙන් අවුරුදු 2586කට පස්සේ තමයි අද මේ ඇසල පොය අපට උදාපත් වුනේ. මේ වාගේ ඇසල පොයවා 100ක්වත් දැක ගන්නට මේ පින්වත් සෑම දිනාට රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝාස ලැබේවා. ඒ ලබන දීර්ඝාස තුලින් දවසක් පාසා නෙමෙයි, පැයක් පාසා විනාඩියක් තත්පරයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හා ලෞකික ලෝකෝත්තර සියලු අභිමතාර්ථය මුදුන් පමුණවා ගැනීමට උපනිශ්‍රේ වෙන්නේ මේ අතිශ්‍රේෂ්ඨ වූ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව කටයුතු කරගන්නට අපට ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදය සතිය සමාධිය ඥානය ඡන්දේ චිත්තේ වීරිය වීමසාවද තව තවත් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු අද මේ ධර්මානුශාසනයේ සවන් දීමෙන් අත්පත් වූ කුසලානුසංස බලයෙන් දවසින් දවස පුරපස සඳක්මින් පින්වත් සෑම දෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් මෙලව ආයුරාෝග්‍ය සම්පත් ලබා සාම්පරායක ස්වර්ග සංඛ්‍යාත සම්පත් මුදුන් පමුණවාගෙන දෙලොව ජයගෙන සපිරවැරින් පැතු බෝධියෙන් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රී ප්‍රාර්ථනා කරමු.